අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 150 හතනේ 157 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාව නැත්නම් දේශනාවලිය දෙවැනි දේශනාව පවත්වන්නයි මේ අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පාත්තුමු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 අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉස්මතු කරන ලදුව සර්වචන්නාංශයේ දේතනාවක් සත්ත්‍ය සංඥා කියන ශීර්ෂයෙන් ඉදිරිපත් කරන අපි මේ වැඩමුළුව සඳහා ඉතින් ඒක ඉස්මතු කිරීමට නිදාණය ආරම්භය වෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින්ම කරන ලද යෝජනා ක්‍රමයක් මේ ධර්මය දසුත්තර ක්‍රමයට ඉදිරිපත් කිරීම. එහිලා මේ හතේ ධර්ම ධර්මකාරණ හතේ ඒව පෙළ ගහනකොට උපදවාගත යුතු ධර්ම හත මොකක්ද කියලා ප්‍රශ්නයක් මතුවේ. ඒ අහන ප්‍රශ්නයට සාරිපුත්‍ර ස්වාමීන් දෙන්නේ උපදවාගත යුතු ධර්ම හත වෙනුවට මේ සත්ත්ව සංඥා. ඉතින් මේ වගේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා වශයෙන් සඳහන් වෙනවා. මෙතන දස සත්ත්ව සංඥා වශයෙන් සඳහන් වෙනවා. තව තැනකදී සත් අනුපස්සනා වශයෙන් සඳහන් වෙනවා. සමහර වෙලාවට අට්ඨාරස විපස්සනා වශයෙන් සඳහන් වෙනවා. ඉතින් මේකේ ශීර්ෂය වෙලා තියෙන්නේ සංඥා. සංඥා ශීර්ෂයෙන් තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මෙවුවා අට්ඨාරස විපස්සනා ක්‍රමයට යනකොට ඒ එන විග්‍රහය සත්ත්ව සංඥා ක්‍රමයට එන විග්‍රහය අතර මූල ධර්මානුකූලව බොහොම රසවත් ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ වාගේම භාවනා කරනකොට ඒ ඒ කාරණා යෝගාවචරයට ඉස්මතු වීමේ කර්මමය යෝග ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම ප්‍රතිපදාවේ මේ ඔක්කොම ගොනු කරලා මේ ඔක්කොම සාක්ෂාත් වෙන විදිහට ප්‍රතිපදාව ඉගෙන ගැනීමේ පැත්තකුත් තියෙනවා. කවුරු ප්‍රතිපදා ඉගෙන ගත්තත් නැතත් මේවා ධර්මතා. මේවා මේ භාවනා කරම ලබන්න ඕන දේවල් නෙවෙයි. ලෝකේ තියෙන දේවල්. නමුත් අපි ඒවට වෙන පැත්තකින් බලන නිසා, වැරදි දෘෂ්ටි කෝණකින් බලන නිසා, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියෙන් බලන නිසා, මිත්‍යා සංකල්ප වලින් බලන නිසා ඒවා තිබුණට පේන්නේ ඉතින් ඒ වාගේ ඇතිදී ඇති හිටියට නොදැකීම දෘෂ්ටි පැත්‍රත් යනවා. චිත්ත වශයෙන්මුත් ඥානව සංඥා වශයෙන්මුත් වෙනවා. සංඥා වශයෙන් වෙනකොට ඒකට කියන්නේ විපල්ලාස කියලා. අපේ සිංහලේ ඒකට කියන්නේ විපිරියාස කියලා. පේන දේ විපිරියාස වෙලා පේනවා. ඒකට නිදර්ශනයක් තමයි ඇහැට සුද බැඳෙනවයි කියලා කියන්නේ. ඒ ඇහි සුද බැඳිච්චාම තියෙන දේ ඒ තරම් පිරිසිදුවට පේන්නේ එක දේ ඡායාවල් දෙක තුනකට වෙලා පේනවා. ඉතින් ඊට පස්සේ ඒක නා පේන දේ අදහන කෙනෙක් නම් හැම හැම එකකම බොඳ වෙච්ච ගතියක් දෙක තුනක් පේන ගතියක් වෙනවා. ඉතින් කවුරු හරි ඇවිල්ලා කිව්වට නෑ ඒක කොයිට වැඩිය බොම් පිළිසිදුව තියෙන එකක් මෙහෙමයි තියෙන්නේ කියලා අර කෙනා තමන්ගේ අදහිල්ල පිළිගන්නවා. තමන්ගේ පෙනීම පිළිගන්නවා. ඊට පස්සේ අර කොහොමඩක්වත් ඇති දේ දැක ගන්න පුළුවන් ක්‍රමයක් නැත්තේ නේ. ඒ නිසා ඒ ඉස්සර කාලේ හිටපු රජ කෙනෙක් ಜಾති අන්දයෝ හත් දෙනෙක් ගෙන්නලා මේ ಜಾති අන්දිය හත් දෙනාට රජුරුවන්ගේ මංගල හති රාජයා අත ගාන්න අත්කින්ද ප්‍රත්‍යක්ෂ කරන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද මේ මංගල හති රාජයා හරි කීකරුත්. ඉතින් අත ගන්නකොට ඒ අත ගාපු පැත්ත අනුව අන්දියෝ මේ මංගල හති රාජයා විස්තර කරනවා. වලිගය අත ගාපු එක්කනා කියනවා මේක අලියා කියන්නේ කොස්සක් වගේ එකක් කියලා. හොඬ වැලත ගාපු එක්කනා කියනවා හොඬ අලියා කියලා කියන්නේ ඇතා කියලා කියන පුවක් ගහක් වගේ එකක් කියලා. කකුල් අත ගාපෙන්නා කියන එක වංගිඩියක් වාගේ කියලා. කන අත ගාපෙන්නා කියන එක කුල්ලක් වාගේ කියලා. ඉතින් ගහගෙන ඉන්නකොට රජුරවන්ට හරි හිනහා මේ ಜಾති අන්දයෝ Taman අර කුල්ලක් අත ගාලා මේකට කුල්ල කියන්නේ කියලා gedara මම්බණ්ඩි Tamanට කිව්වට පස්සේ එයා අලියාගේ කන අත ගහපුවාම එයාට මතක් වෙන අර දාගෙන හිටපු සංඥාව තමයි මේක කුල්ලක් වගේ. ඒ වෙනත්නම් මේක පුවක් ගහක් වගේ. මේක කොස්සක් වගේ කියලා. ඉතින් ආයක 100ක් පිළිගන්නවා. ඉතින් වගේ යමක් පිළිබඳව පරිඥාත ඥානයක් ආත්පස දැක ගැනීමක් පද්ධතිය දැක් ගන්න බැරි වුණොත් ඒ කෙනා කියන දේ බොරුම නෙවෙයි. ඒ කෙනා කියන්නේ ස්පර්ශ කරලා. ඉන්සාර සර්වචනාංශේ ඔය දීගණිකායේ තියෙන පළවෙනිම සූත්‍රයේ සඳහන් කරනවා කිසිම කෙනෙක් කවමදාකවත් එහෙම බොරු කියනා නෙවෙයි. එයා අතගාලා කියන්නේ. අද්දුරු ප්‍රත්‍යක්ෂය කියන්නේ ඒක දොස් කියන්නේ නැපා. බොහොම අහිංසකව කියන්නේ. නමුත් සමස්තය දැක ගන්න තරම් විවේකයක් නැහැ. මේ දැක්කේ පැත්තයි. මේ දැක්කේ ආංශිකව. මේ දැක්කේ පාර්ශව දෙයක් කියලා පිළිගන්න කැමති නැහැ. අර දැකපු දේෙන් සමස්තය හදා ගන්න. සමස්තය හදාගෙන ඉතින් දරුවන්ටත් උගන්වනවා, පන්ති කාමරවලට ගිහිල්ලත් උගන්වනවා. ඒතර සමස්තය දකින්න කෙනාට තෑයින හාස්‍යයක් එනවා මේ පෙන්නන කියාපාන දේවල්. ඇස් ඇති රජුරවන්න පේනවා මේ ඇතා ගැන කතා කරන මිනිස්සු අල්ලන අල්ලන ක්‍රමයේ හැටියට තියෙන හැටි. ඒ වගේ මේ ලෝකයේ මේ අනිත්‍ය අපි ඊයේ ගත් එකම ගත්තොත් ඉදිරියට යන්න ඉස්සෙල්ලා සමාලෝචනයකට මේ අනිත්‍ය සංඥාව දැක ගැනීම මෙච්චර අමාරු වෙලා තියෙන අපි ඒ තරම්ම මුළු ජීවිතේම මුළු සංසාරෙම නිත්‍ය සංඥාව මත කොට ගහපේක. ඒ නිසා අපිට වැටෙන වැටෙන දේ අපි දකින්නේ නිත්‍ය සංඥාව හරහා. ඉතින් ඒක නිසා යම් වෙලාවක අපට හොඳටම අස්පනා අපිට අනිච්ච සංඥාව આવොත් අපි මේක කාලකන්නිකමක් කවුරු හරි වුණියමක් කරලා මේකට ආතු කර්මයක් කරන්න ඕනේ මේකට පීත් තුනක් ගැට ගන්න ඕනේ මේකට මේ අපනූලක් දාන්න ඕනේ කවුරු හරි මොකක් හරි කරලා එහෙම නැත්නම් දෙයයන්ාන්සේ අපිත් එක තරහ වෙලා එහෙම නැත්නම් ග්‍රහචාරය හරි නැහැ කියලා අර අනිච්ච සංඥා වෙනකොට ඒක විපිරියාශයක් කරගෙන ඒක නිත්‍ය සංඥාවක් කරගන්න. ඉතින් පවුලේ ඔක්කොම එකතු වෙලා ඉතින් තොවිල් නටනවා ගම්මදී ගම්මඩු නටනවා අර අනිච්ච සංඥාව නැති කරන්න. ඊට පස්සේ කියනවා අප්පා ඒ ගම්මඩුව ඒ සාන්ති කර්මය හරීම සෝක් අනිච්ච සංඥාව දුරිම දුරවන් කරා නිච්ච සංඥාව නැවත ස්ථාපනය කරගත්තා කියලා කට්ටිය ඔක්කොම සම්භාෂණය පවත්නවා. එහෙම නැතුව මේ අනිච්ච සංඥාව මතු නොවෙනවා නෙවෙයි. ඒ නිසා ඒ පන්දි ස්වාමීන් වහන්සේ ඇමරිකන් ධර්ම දේශනා කියන පොතේ සඳහන් කරනවා මේක ආબોධ කරගැනීමේ නැත්නම් ඒක දැනගන්න කැමති කෙනෙකුට කොහොමද මේ විපිරියාසය හරහා මේ අපි සම්පූර්ණ ಜಾති අන්දියෝ වගේ අත ගන්න අත ගන්නදී අර ගත්ත තකතිරුකමට ගත්ත මිත්‍යා දෘෂ්ටියට ගත්ත මිත්‍යා සංකල්පයට ගත්ත සංඥා විපල්ලාසයේ කඩාගෙන යන්න පුළුවන්. මොකද මේ සංඥා මට්ටමේදී කඩන්න ලේසි. ඒක මේ එච්චර ඝන බහල වෙලා නැහැ. ඒක නිසා ඒ ශාංශික විස්තර කරනවා අනිත්‍යතාවය කියලා එකක් ලෝකේ තියෙනවා. බුදුහාමුදුර ලෝකේ පහළ වුණත් නැතත්. ඒක අනිත්‍යතා. ඒවට කියන්නේ ධර්මතා. ඒවට කියනවා චිත්ත නියාම වගේ. මේවා ධර්මතා. ඒක මේ බුදු කෙනෙක් පහළ වෙලා සාසනය පිහිටන කාලේ තියෙන එකක් නෙමෙයි අනිත්‍යතාවය. නමුත් මේ අනිත්‍ය ලක්ෂණය කෙනෙකුට මතුවෙන්නේ හොද්දටම මොලේ මේරුවාට පස්සේ. එතකම්ම එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක කාලකන්නිකමක්. ඒක මුස්පේන්තුවක්. මේක විනාශ වුණා. ඒ දකින්න දේ ක්ෂය වෙලා ගියා. විපරිණාමයටපත් වුණා. වැය වෙලා ගියා. කියලා ඒක ඒකට සාන්ති කර්ම කරනවා. කරලා නිත්‍ය සංඥාව පිටගත්ත දැසි හරියට සතුට වෙනවා යන්තම් ඒ වෙදකම හරි ගියා වෙජ්ජම හරි ගියා කියලා කරගෙන කරගෙන ඉනවා. ඒ නිසා ඒ ඔක්කොම ඉඳදී කවදා හරි නෑ නෑ මේක දකින්නක මේ වැරදි. මේක අනිත්‍ය වශයෙන් දැකීමටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒකටයි මේ නාම රූප පරිච්ඡේද ඥාන පච්චේ පරිග්ගහ ඥාන වාගේ මූලික ඥාන ටික අවශ්‍ය කරන්නේ ඒකටයි සීල් රකින්නේ ඒකටයි සමත විපස්සනා කරන්නේ. මේ අනිත්‍ය වශයෙන් පේන එක විපරිණාම වශයෙන් පේන එක ක්ෂය වශයෙන් පේන එක ලාභයක්. ඒක හොඳ දෙයක්. ඒක ප්‍රතිපදාවේ දියුණුවක්. ඒක කෙලෙස් හඩවීමක් කියලා. බැලුවොත් ඉති ලොක් පෙරලියක් නෙමෙයි දෙකල් නිච්චයි නිච්චයි නිච්චයි නිච්චයි කිය ඉනු කෙනා අනිත්‍ය බලන් හදන එකමත් ඒ පෞලි කට්ටේ හිතන්නේ මොලේ නරක වෙලයි. එහෙම නැත්නම් ඒ සමාජයේ හිතන්නේ මෙයා පිස්සන් කොටුවට දාන්න ඕනේ කියලා. ඒ කෙනෙක් කවදා හරි අනිත්‍ය ලක්ෂණේ දකින අනිත්‍යතාවයේ දකින අනිත්‍ය ලක්ෂණය කියලා ගත්තේ. ඒකෙන් පිළිලා තියෙන අපේ ත්‍රිපිටකය එක එකනා භාවනා කරනකොට අනිත්‍ය ලක්ෂණේ සාක්ෂාත් වෙච්ච හැටි. කකුල් දෙක හොදාගෙන භික්ෂුණීන් වහන්සේ භාවනා කරන්න රැ එළියට යනකොට අර කකුල් දෙක හොදා ගන්න වක් කරගත්ත වතුර ටික වැල්ලට බී ගන්නවා දකින්නකොටම ඒක පාරට පේන්න පටන් ගත්ත හැලිච්ච වතුර ටික වතුරට බී ගන්න වැල්ලට බී ගන්නවා මේක කල්පනාවෙන් තමයි ඇඳට ගිහිල්ලා වාඩි උනේ වාඩි වෙලා ඉනකොට අන්තිම තෙල් ටික පහනේ ඉවර වෙලා පහන නිවිලා යනවා ඒක දැක්කා මේ දෙක අනිච්ච ලක්ෂණේ බාටපත් වුණා වෙනදා ඉතින් පහනේ තෙල් ඉවරනවා නම් ඒක කාලකන්නිකමක් නේ ඒක නැතිබරිකමක් නේ මේ වැඩි කරගෙන ගියාම ආදරයට කොයිදෝ බාධා නැත්තේ ඒක ගිනි කුරයි මුළු නිවතෙම තිබුණේ ඒකෙන් කුප්පිලාප්පුව දැල්ලා ඔහුට ලියන්නට ඉඳගත්තා ඔන්න කුප්පිලාම්පේ තෙල්ලි වරුණා බලන්න කරුමේ හැටි ඉඳගත්තාව තිබ්බනම් ෂෝක් එකට ලියුම ලියා ගන්න තිබ්බා ඒ වගේ තෙල්ලි වරලා පහන්න මිච්චා මේක මහා වුණියමක් නේ මේ භික්ෂුණියට මේකෙන් රහත් වුණා අනිච්ඡං ඒ කියන්නේ කොයි වෙලාවට කොයි තැනදී අනිච්ච ලක්ෂණය මතුවේද කියන්න බෑ. ඒක සමහර අයට භවනා කරන්න ඉස්සෙල්ලා එනවා. ඒක ගැන අපි ඊර්ෂ්‍යා කරන්න යන්න නරකයි. සමහරෙකුට සක්මනේ කියනවා. සක්මනට පරියන්කේ දෙනවා. සක්මනේ සමහරලාට ඉදින්දා වැඩ කරනකොට එනවා. කොයි වෙලාව එනවද දන්නේ නැහැ. ඒකට පින මොරපෙලාක. ඊට පස්සේ මේ දකින මේ අනිත්‍යය නිච්ඡානුපස්සනාවට දාන්න නැතුව මේකම නැවත නැවත දක්නා සුළු විදිහට භාවනා කරනවා නම් ජීවිතය ගත කරන එක කියන අනිච්චානුපස්සනාව කියලා කියනවා. මේ අනිත්‍යයි මේකේ හැටි අපි කොච්චර වහන්න හැදුවත් මේක නැති වෙනවා විනාශ වෙනවා විපරිණාම වෙනවා මම දේක විපරිණාමයේ බලන හැටි. ක්ෂය වෙනවා බලන පැත්තෙන් අනිත්‍ය පැත්තෙන් බලන්න පටන් අරගත්තොත් ඒක ලෝකෙ පැත්තෙන් බලනවා මුස්පේන්තු බල්මක්. මෙන්න මේ විදිහට බලන්න පටන් ගැනීමට කියනවා අනිච්චානුපස්සනාව කියලා. එදාට යාට පේන්න පටන් ගත්තා එහෙම බැලුවොත් දකින දකින කිසිම තැනක වර්ධින්න දෙයක් නැහැ මොනම දෙයක්වත් මේ ලෝකේ ස්ථිර නැහැ එතකොට යාට ඒ අනිච්චාන පස්සන ඥානීය කියලා එකක් පහළ වෙනවා ඒ කියන්නේ ලෝකයෙන් කොන් වෙනවා යා ලෝකේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පුද්ගලිකව සහ සමිති සමාගම් වශයෙන් ජාතින් වශයෙන් මේ නිත්‍ය කරගන්න හදන ලෝකයේ කොයි වෙලාවේ කෙනෙකුට අනිච්ච සංඥාව අනිච්ච ලක්ෂණය. මතුවේදී කියන්නේ මතුවෙන්න අහවල් දේ නිමිති වෙනවද? අහවල් දේ ගොදුරක් වෙනවද කියලා කාටවත් කියන්න බෑ. කරගෙන කරන යනකොට මේ නිත්‍යයිකික බලබලා හිටපු දේ ඒ සඳහා තොවිල් නටන කෙනා ඒ සඳහා බෝධි පූජා දෙන කෙනා ඒ සඳහා පිළිත් නූල් ගැට ගන්න කෙනා ඔය ඔක්කොම කරන්නේ මේ නැක නිත්‍ය කරන්න එහෙම නෙමෙයි අනිත්‍ය බව බාර ගනිමු මේක ඔයි කොයි තරම් පිළියම් කරන්න ගියත් මේක අනිත්‍යයි කියලා ඉතින් බාර ගැනීම අර වගේ තම තමන්ගේ ආගමානුරූප සංස්කෘති ලක්ෂණ අනුව අර නැවතත් නැති වෙච්ච දේ හවි කිරීමට ගන්න ප්‍රයත්නයේ තියෙන සමිතියක සමාගමක මේ කෙනා ගඟ දිගේ ඉහළට කෙනෙක් පීනන කෙනෙක් බවටපත් වෙනවා. සාමාන්‍ය කෙනෙක් හිතන පැත්තෙන් නෙවෙයි හිතන්නේ අනිච්ච අනිච්ච ලක්ෂණය පෙන්වුවාට පස්සේ අනිච්චානුපස්සනාවක් කියලා එකක් කියනවා. ඒක තේරුණාට ඒ අනුව ගොඩාක් කල් ජීවිතය ගත කරන්න ඕනේ. සක්මන් කරමින්, පරියංග කරමින් එදිනදා ජීවිතේකට තීරණ පටන් ගන්නවා මේ ගත්ත උපකල්පනය ඇත්තයි කියලා. ඒක සාක්ෂාත්කරණයක් වෙනවා. ඒකට කියන අනිච්චානුපස්සනා ඥානය කියලා. ඉතින් ඒක ආවට පස්සේ යගේ ජීවිතේ විශාල වෙනස්කම් වෙනවා. ඒ අනිච්චානුපස්සනා ඥානය ආපු කෙනා ආයේ සැලසුම් හදන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් හදපු සැලසුමක් කැඩුනයි කියලා කනගාටු වෙන්නේ නැහැ. එයා දන්නවා ජීවිතේ ජීවත් කරන්න සැලසුම් ඕනේ. ඒ සැලසුම කැඩුනයි කියලා වැරදුනයි කියලා ප්‍රශ්නයක් නැහැ. සැලසුම් නැහදා ඉන්නවා කියන එක නෙවෙයි. අවශ්‍ය නම් සැලසුමක් හදාන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක අසාර්ථකුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. සෙල්ලංගයක් හදන මනුස්සයා සෙල්ලංගේ කැඩුනයි කියලා ප්‍රශ්නයක් නැහැ. වැල්ලේ වැලි මාලිගාවක් හදන කෙනාට ඒක කැඩුනයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක නිකන් ළමා ක්‍රීඩාවක්. ඒ නිසා මුළු ජීවිතේම යාට උදු ක්‍රීඩාවක් විතරයි මේ අපිට අභාග්‍ය සම්පන්න දේවල් වෙනවා පාලනය කරගන්න බැරි දේවල් එනවා කියන එක මේ ආත්ම දෘෂ්ටියට ඉච්ඡා බංගත්වයක් වෙන්නේ නැහැ. Taman කරගෙන ඉන්න මේ මාන්නක්කාර ජීවිතයට අවමානයක් වෙන්නේත් නැහැ. ඒක කඩා වැටුණයි කියලා තෘෂ්ණාවට බාධාවක් වෙන්නේත් නැහැ. ඒ තුනටම එහා ගිය ඕනම දෙයක් මෙච්චරයි කියලා ඒ අනිච්චානුපස්සනාව අනිච්ඡානුපස්සන ඥානෙ පහළ වෙන්න පටන් ගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ සම්මුති ඥානවල නම් මුළු සැලසුම්ම තියෙන්නේ නිච්ඡානුපස්සනාවේ. නිත්‍ය සංඥාවේ. ඉතින් අපි සමිච්ච සමාගම් පිහිටවගෙන පෞල් සංස්ථා ඇති කරගෙන ආර්ථික දේශපාලන සමාජික වශයෙන් මේවා ස්ථිර කරන්න හදනවා. ඉතින් හදනකොට වැරදිච්චාම අපි හිතන්නේ මේ ආර්ථික න්‍යාය වැරදි නිසායි වැරදුනේ. එහෙම නැත්නම් මේ අනිත්‍යතාවය නිසා නෙවෙයි. එහෙම නැත්නම් දේශපාලන ප්‍රතිපත්තිය වැරදි නිසා මේක වැරදුනේ. කී කිය ඒව බිලියම් කරන. ඉතිහාසය අරගෙන බලන්න මානවගේ ඉතිහාසයේ පුරාවට එක එකත් සතුටින් මැරිලා නැහැ. එක එකත් තෘප්ති කරව මැරිලා නැහැ. හැම වෙලාවෙම අතිත්තෝ ඌනෝ කාමදාසෝ මේ ඉවර කරගත්තේ නැති ආශාවකින් තමයි මැරලා යන්නේ. ඉතින් ඉවර කරගත්තේ නැති ආශාව තමයි අවසානයේ හිතට එන්නේ. ඉතින් යනෝ ගිහිල්ලා ඊගා ප්‍රසන්දිය ලබනවා. කවදා හෝ තේරුම් ගත්තොත් කවම කවදාකවත් අපේ પરමාර්ථයේ විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා પરමාර්ථ තිබුණාට කමන්නේ. ඒකත් එක්ක වැඩි තොරන් ගහන්න යන්න එපා. මේ වෙන දේ බාර ගන්න කියලා දවසක තේරෙයි. ඒ අනිච්ඡාන පශනා ඥාන පහළ වුණාට පස්සේ අර වැරදි පරදී කියලා ආතතිය අඩු වෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් නෑ, වැරදුණයි කියලා දෙයක් නෑ, වැරදුණයි කියලා දෙයක් නෑ. මෙන්න මේකට දෙමව්පියෝ හරි බයයි දරුවන්ගේ මේ ඉස්සරහට යන්න තියෙන ගැම්ම කැඩෙයි. මේ අනිච්ඡානුපස්සනාව තේරුම් ගත්තොත්. ඒගොම කම්පැනි එක ලොක්කෝ හරි බයයි. Tamange වැඩ කරන අය ඒ ඉදිරියට තල්ලු වෙන ජවය මේ අනිච්ඡානුපස්සනාව කැඩෙයි. මේ නිසා හැම වෙලාවෙදීම අර නිච්ච සංඥාව හරහා තමයි කරන්නේ. ඉතින් ඒ නිසා අනිච්ච සංඥාව අවබෝධ කිරීම එහෙම නැත්නම් අනිච්චානුපස්සනාවක් කිරීම අනිච්චානුපස්සනා ඥානයක් සමූහයකට කරන්න පුළුවන්ද කියන එක සාධාරණ සැකයක්. ඒක නිසා ගාන්ධිතුමා කියලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක පිළිගන්නේ කියලා කාටවත් කියන්න බෑ. ඒ කියන කෙනාගේ එතකොට උනන්දු අඩු වෙනවා. උත්සාහ කරන ගතිය අඩු වෙනවා. ඒ නිසා මේක මේ න්‍යාය පත්‍රයකට දාන්න බෑ. නමුත් මට එකක් කියත හැකි කෙරුවොත් නම් හරියනවා. තමන් පුද්ගලික වශයෙන් අරන කෙරුවොත් හරියනවා. ඒක නිසා මේ බෞද්ධ ඉගැන්වීම කවදාකවත් ලෝකේ බහුජන මතයට යන්න බෑ. යන්නේ නැහැ. මොකද බහුජනයාගේ තියෙන්නේ මේ එකතු කිරීම රැස් කිරීම වැඩිම නීත්‍ය ගතිය. ඉතින් බුදුජානස් මේ ඔක්කොම ලෝකයේ මේ අවුරුදු 2600ක් දැන් සිද්ධ වෙලා තිනා සර්වඥාන්සේගේ ඉගැන්වීමත් එක්ක කරපු ඔක්කොම මේක ඉස්තාවර කරගන්නවා අවංකව කරන කෙනා. නමුත් බලනකොට gedara ගිහිලා ප්‍රසිද්ධිය කියන්න බෑ. සමිතියක සමාගමක ස්ථිර වශයෙන් කියන්න බෑ. ඒක ඒකේ තියෙනවා මොකද්ද සමාජ විරෝධී ගතියක්. සම්මතයට විරුද්ධව යන ගතියක්. ඒ නිසා අපි ඔක්කොමලත් එකතු වෙච්චාම පුළුවන් තරම් මේ නිත්‍ය සංඥාව තමයි ගත කරන්නේ. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මේ නිත්‍ය සංඥාව නිසා භාවනාදී වෙන හැම දියුණුවකටම බයක් ඇති වෙනවා යෝගාවචරයට. භාවනාවේ එන හැම දියුණුවකදීම පසුබෑමක් ඇති වෙනවා යෝගාවචරයගේ. භාවනා ජීවන හැම වෙලාවකම කම්මැලිකමක් ඇති වෙනවා යෝගාවචරයගේ. භාවනා ජීවන හැම වෙලාවෙම ඒකාකාරීකමක් ඇති වෙනවා යෝගාවචරයගේ. භාවනා කරන හැම වෙලාවෙම අනිශ්චිත භාවයක් සහ බයක් ඇති වෙනවා. විශේෂයෙන්ම විපස්සනා භාවනාදී. ඒ නිසා යෝගාවචරයා භාවනා කරනකොට තමන්ට අත්විඳින්න අත්දකින්න හම් වෙන හැම කාරණාවක්ම වාර්තා කරන්නේ විකෘත කරලමයි. කද්දාකවත්ම බෑ යෝගාවචරයට ඇතිදී ඇතියට ලියන්න මොකද තියපු ගමන් මේ මම කියන එකට විශාල අභියෝගයක් වෙනවා. මොකද මම නිත්‍ය සංඥා පිළිලා තියෙන එක මමයා කියන එක. මාන්නේ කියන එක, දෘෂ්ටිය කියන එක. ඒ නිසා වාර්තා කිරීම නිසා අවමානයට ලක් වෙන ගතියක් තියෙනවා. ඇත්ත කිව්වොත් අමානයට ලක් වෙනවා. ඇත්ත කිව්වොත් තමන් තමන් ගැන මනගෙන හිටපු දේ කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඇත්ත කිව්වොත් මේ සංසාරෙ මෙතෙක් ගොඩ ගහගන්න රැස් කරගත්ත දේ තකතිරුකමක් විදියට, අවිද්‍යාවක් විදියට, තෘෂ්ණාවක් විදියට ප්‍රසිද්ධ පිළිගන්න වෙනවා. එනිසා අපි බලනවා මේ මමියත් රැකගෙන, මාන්නයත් රැකගෙන මේ සමස්තයක් වශයෙන් අපි මේ එකතු කරන දේ ඉතුරු කරගෙන නිවන් දකින්න පුළුවන්ද? අනිච්ච සංඥාව ගන්න පුළුවන්ද? විපස්සනා වඩන්න පුළුවන්ද කියන එක හරියට රබර් පටියක් අල්ලලා දෙපැත්තට ඇද්දා වගේ. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා අඤ්ඤෝ වික්කවේ ලාභ සක්කාර සම්මාන සිලෝකෝ යම් කිසි කෙනෙක් මේ නිවන් ලබන ගමන් ලාභ සත්කාර සම්මාන සිලෝකත් ලබන්න පුළුවන් කියලා කියනවනම් ඒ දෙක දෙපැත්තට අදින්නේ. ඒක නිසා අපි අපි දරුවෝ හදනකොට ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි කරන්න. අපි අපි දේශපාලන න්‍යාය පත්‍ර හදනකොට මේ රටේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි කරන්න. අපි ආර්ථික සමීකරණ හදනකොට මේ දල ජාතික නිෂ්පාදනය වැඩි කරන්න. අපි මේ සමාජය හදන්න හදනකොට දුප්පතුන් නැති ලෝකයක් හදන්න හදනවා කියනකොට බුදුරජාණන්සේ කවදාකවත් විරුද්ධ වෙන්නේ නැහැ. බාගෙට hina වෙලා මේ අමනියෝදියා බලාගෙන ඉන්නවා. බුදු බුදුහාමරක මූණේ හැම වෙලාවෙම බාගෙට hina වෙච්ච ගතියක් තියෙන. මේ අමනියෝ කොච්චර කෙරුවත් රිලව්වමට ගහන්න කතා කරනවා වගේ බල්ලෝ කලිසම් අඳින්න හදනවා වගේ කූඩු හදන්න හදනවා වගේ රිලව් කට්ටිය වැස්ස වෙලාවට එන්න සාකච්ඡා. බල්ලෝ කියනවලු ඒක හරිනේ හැම කෙනාම මේක අක්කපැත්ත වහගෙන ඉන්නේ. අපේ විතරක් ඒක එළියේ තියෙනවා. ඒක හරිනේ අපි කලිසම් අඳිමු කියලා. වැස්ස වෙලාවට එහෙම කට්ටිය එකතු වෙච්චාම බල්ලංගු වෙදී සම්මන්ත්‍රණ ඒ පස්ස වහ ගන්න. කලිසම් අඳින්න. අනි අනි දවසේ බඩගිනි වෙච්චාංච ඌ ගාල එළියට ගියාම ආයෙ මතක නැහැ පස්සේ එළිය තමයි. රිලව් හිටනවලු ඔක්කොටම කූඩු જાතියක් තියෙනවා, ගෙවල් තියෙනවා. අපිට විතරක් මේ જાතියට කවදාකවත් ගයක් නැහැනේ. වෙයි වැසට තෙමිනවා වතුර තමයි බුදියන්න තියෙන්නේ. මේක හරියන්නේ නැහැ. වැස වෙලාවේ සම්මන්ත්‍රණ තියනවලු ගෙවල් හදාන. ඉතින් එක්කුර කියනවා ඔබ පරාලයක් ගෙනෙන්. ඔබ රීප්පයක් ගෙනෙන් ලේසිනේ. ගස් කොළන් වලනේ ඉන්නේ. අනේ අනේ උදේ පාන්දර නැගලා චීස් ගාලා එළියට පැන්නට පස්සේ මතක නැහැ. ඒ වගේ අපේ කට්ටියත් එකතු වෙලා පුළුවන් තරම් මේ නිච්ච සංඥාවට වැටිලා අනිච්ච ලෝකේ මේ නිත්‍යතාවය හදන්න මෙතෙක් හදලා තියෙන හැම සමීකරණයක්ම හැම න්‍යායක්ම ඊගාව න්‍යායම නිෂ්ප්‍රභ වෙනවා. බුදුජානනාථගේ නිෂ්පාදනය කරපු පෙන්නන මේ අනිච්ඡං කියන වචනේ විතරක් නිත්‍ය දෙයක්. අනිත්‍ය කියන එක විතරයි ලෝකෙ නිට්ටය දේ. ඒකටත් ඒ බුරුමේ උපහාසාත්මක ගාතාවක් තියෙනවා. නිච්ඡං අනිච්ඡන්ති වදಂತಿ සමනා. කලහ කඨම්පි බින්දේ කලහං කරොන්ති කියලා. සමණයා, ඒ කියන්නේ මේ සංඝයා අපි ගියන්ට නිතරම කියනවලු අනිච්ඡං අනිච්ඡං අනිච්ඡං කියලා නිටි උපදේශ දෙනවලු. නිට්ටය වශයෙන් මේ උගන්වනවලු අනිකයට අනිත්‍ය අනිත්‍ය අනිකට. නිච්ඡං වදත් නිතර නිතර කියනවලු. ඒ වුණාට කැපකාරයා කලයේ කැඩුව දවසේ ඌට ගහනවලු. මැටි කලයක් වටනොත් රණ්ඩු කරනවලු. හැබැයි බණට කියනකොට නම් අනිච්ච සංඥා තමයි උගන්වන්නේ. කලයේ කැඩුණොත් රණ්ඩු කරනවා කියලා. ඉතින් අපිත් ඒ අපේ දෙබිඩි ජීවිතය හොඳට පේනවා මේ නිච්ච සංඥාව සහ අනිච්ච සංඥාව දෙක අතර පෙරලෙනකොට අපේ සම්මුතිය හැදලා තියෙන්නේ නිච්ච සංඥාව. ඉතින් ඒක තුළ අනිච්චය දැකීම නිච්ච සංඥාවින් ණයට බේන විපර්යාසයක් වාගේ. නමුත් කවදා හෝ නිච්ඡාන අනිච්ඡාන පසනාව තේරුම් ගත්ත කෙනාට පේනවා මේ නිච්ච සංඥාවේ හදන ව්‍යාපෘති ඔක්කොම නිච්ච සංඥාවෙන් හදන හැම දෙයක්ම විපර්යාසයක්. ඒ නිසා අනිවාර්යෙන් පශ්චාත්තාප වෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ බව ඒ කියන්නේ නිට්ටයයි අපි සලසහාගෙන කරන මේ කටයුත්තේදී අනිත්‍ය වටහා ගැනීම උපදවා ගත යුතු දෙයක්. සංසාර ගමනේදී ස්වභාවික ඥානයක කවදාකත්ම එන්නේ නැහැ. බුදු කෙනෙක් කියලා දීලා ඒකට වෙනමම ප්‍රයත්න කරලා අවස්ථානුකූලව දැනගෙන ඒ අනුව ජීවත් වෙලා සකස්ගත යුත්තක් තමයි අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය අනිච්චානුපස්සනාව අනිච්චානුපස්සනා ඥානයි. එදාට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම මෙන්න මේක භීතිකාවක් කරගත්ත මේකට විප්‍රියාස වෙච්ච ලෝකයක්. ඉතින් ඒක නිසා බටහිරෙන් අපට ලැබෙන දේවල මේ නිත්‍ය සදාකාලික දෙවි කෙනෙක් ඉන්නවා කියන සංකල්පයේ තමයි මුළු ඔක්කොම සැලසුම් හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අල්ලලා ගිය අවුරුදු 200ක් විතර බොහොම සීඝ්‍රයෙන් ඒ නිසා අපි සේරම ඒ බටහිර සංකල්ප දිගේ තමයි අපි ඔක්කොම න්‍යාය පත්‍ර හදලා තියෙන්නේ. නමුත් දැන් බටහිරට පේන්න තියෙනවා ඒක මේ භෞතික පැත්තෙන් හරි ගියාට සදාචාරාත්මක සෑහෙන සෝදපාලුවකට ලක් වෙලා තියෙනවා. හදන්න බැරි මට්ටමකට ගිහිලා තියෙනවා. ඒ නිසා අමෝරාවෙන් අකමැත්තෙන් මේ අනිත්‍යතාවේ කටට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ බටහිර දිගේ යන ආශ්‍යාකරේ වගේ තුන්වෙනි ලෝකේ රටවල් වලට හරි විශාල බයක් ඒක. මේ ආර්ථිකය කඩා වැටෙනවා, নানা ආකාර දේවල් වෙනවා. මොකද නමුත් අරේනම් ඒගොල්ලන් තේරෙන්න පටන් ගන්න වෙන කරන දෙයක් ඇත්තේ නැති නිසා. නමුත් අපේ ඉන්න විශේෂඥයන්ට ඒකට විශාල ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලෝ තාමත් දුවන්නේ අර බටහිරේ හදාගත්ත නিত্য වූ සදාකාලික වූ දෙවි කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ අදහපන්. අදහනකොට උඹට සියල්ල ලැබෙයි. ඒක නිසා මේ වැඩි කල්පනා කරන්න යන්න එපා. ඇදහිල්ල මට්ටමින් බේරන්න පුළුවන් කියලා. නමුත් සරුවචනංශේ මම අර ඊයේ මතක් කරපු විදිහට මේකේ ඇත්ත මොකද්ද කියලා බලන්න හොයාන හොයාන යනකොට එහෙම නিত্য දෙයකින් අනිත්‍ය දෙයක්ම වෙන්න බෑ. ඒක නිසා මවණ බැවුම්කාරය අනිත්‍ය නම් මවණ දෙත් නිට්ටය වෙන්න ඕනේ. එහෙමනම් මෙතනදී තියෙන මේ විපල්ලාශය මොකද්ද කියන ප්‍රශ්නය එදා කාලේ බිම්බෝම්බයකට වැඩි භයානක දෙයක්. මේ මවුම්කාරයා එක්ක හිතලුවක් එහෙම නැත්නම් එයත් අනිත්‍ය දෙයක්. නිසා ඉන්දියාව ඉන්දියාවේ සංකල්පවල හැටියට බහුදේවවාදයේ හරහා මේක ටිකක් තත්පංකට ගියා. මේ මවුම්කාරයා ත්‍රිමූර්තියක් වෙනවා. ඒකේ මේ බ්‍රහ්ම මවනවා, විෂ්ණු රකින්නවා, ඊශ්වර විනාශ කරනවා. ඊට පස්සේ මේකෙන් ඒක දේවවාදයක් හැදුනා. නෑ නෑ ඔය තුනක් නෑ. එකයි තියෙන්නේ. ඒක තමයි බටහිරට යනකොට විශේෂයෙන්ම රෝමේ සිදුවෙච්ච දේවල් අනුව ඒක දේවවාදී ආවට පස්සේ කට්ටිය බොහොම ලස්සනට පෙළ ගැහුණා. තුන් දිනකට පස්සේ වැඩි එකනා පස්සේ බොහොම ඉක්මනට. ඒකේ තමයි යන්නේ. ඒක නිසා භාවනා කරන කෙනෙකුට මේ අනිච්ච සංඥාව හිතවදින්න පටන් ගත්ත වෙලාවේදී මේ භාවනා කර කර කර යනකොට තමන්ගේ අරමුණට සාපේක්ෂව ඉරියව්වට සාපේක්ෂව සතියට සාපේක්ෂව අප්‍රමාදයට සාපේක්ෂව මේ දේවල් වෙනස් වෙන බව අත නෑර අත්‍යන්තෝ පේන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරය එක්ක පැවිදිලා ඉන්න ඕනේ කියනවා. එහෙම නැත්නම් එයා නේවාසික භාවනා වැඩමුළුවක ඉන්න ඕනේ. එතකොට විතරයි අර බබෙක් හම්බ වෙන වෙලාවේ මිනුව අම්බලා ඉන්න ඕනේ, කරුවල කාමරයක ඉන්න ඕනේ, ඔපරේෂන් එකක් කරන වෙලාවේ ඒක තියටර් එකක ඉන්න ඕනේ වගේ කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ වෙලාවේදී විශාල මනසේ ලොකු ඒ කියන්නේ අතර පරිණාමයක් කියලා කියන නමුත් ලේසි කෙනෙකුට දරන්න බෑ. මේ අනිච්ච සංඥාව ඉඳලා අනිච්ච සංඥාවට මාරු වෙන තැන ඊයේ මම අර කිව්වා වගේ බමුණ බණහලා ගෙදර ගියාට පස්සේ ලොකු පුතා බදාගෙන අඬන්න පටන් ගත්තලු බුදුහාමුදුරෝ කියනවා පුතේ සියල්ලම අනිත්‍යයි කියලා. එයාට දුන්න එකම නිත්‍ය සංඥාව පුතා තමයි පුතා බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි පැත්තට ගන්නවද වැරදි පැත්තට ගන්නවද කියන එක මත තමයි මේ උපාදේතබ්බ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. මේක උපදවාගත යුත්තක් අනිත්‍යතාවයේ අපි භාවනා කරන්නේ නැතත් තියෙනවා. බුදුචානන්සේ ලෝකේ බහරුණක් නැතත් තියෙනවා. ඒකේ ලකුණුත් තුවාලයක පූජාව වැගිරනවා වගේ නිතරම වැගිරෙනවා. අපි ඒකට පැලස්තර දම දම තමයි ඉන්නේ. භාවනාවේදී බුදුහාමුදුර අපිට දීලා තියෙන ප්‍රතිපදාවේදී එක තැනකදී විශේෂයෙන්ම ඔය විපස්සනා ඥාන විග්‍රහ කරනකොට සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ සංසිද්ධියක් වෙන්න රූපයක් දකින්න සද්දයක් අහන්න ගඳක් රසක් පහසක් විඳින්න කල්පනාවක් වෙන්න එකකින් බෑ අඩු ගාණ දෙකක් ගැටෙන්න ඕනේ කියලා. සංසිද්ධියක් කියලා කියන්නේ ඒක හේතුක දෙයක්ුත් නෙවෙයි එකකින් වෙන්න බෑ අඩු ගාණ සංසිද්ධියක් කියලා කියන්නේ ਸਰබලධාරි තනි එක දෙයක් නෙවෙයි ඒ නැත්නම් හේතු දෙකක ගැටුමක් අඩුම ගාණ. ඉතින් ලක්ෂ ගාණක් තියෙන පුළුවන්. ඒ දෙක නාම රූප වශයෙන් බුදුරජාණන්සේ පෙන් කළා තියෙනවා. අද අද කමඨාන් සුද්ධ කරනකොට මම අහගෙන හිටියා එක්කෙනෙක් ලියනවා මේ පයේ ඇවිදිනකොට පොළවේ තද ගතියත් පයේ මෙලෙක් ගතියත් මට හොඳට තේරුණායි කියලා. ඒ විදිහට බැලුවොත් විතරයි ඒක තේරෙන්නේ නැත්නම් පයේ පොළොව තද ගතිය වැටුණා නම් පොළවේ මෙලෙක් ගතියක් අපිට හිත යන්නේ නැහැ. අපිට පේන්නේ මේ පයේ තද ගතිය විතරයි. හොඳට භාවනා උපදේශ ලැබිච්ච එක නම් දන්නවා තද ගතියක් වැටෙහෙන්න බෑ. මෙලෙක් ගතියකට සාපේක්ෂ නොවි. හැම වෙලාවෙම අපි කියනවා මට හරි සීතලයි කියලා. මේ පරිසරය උෂ්ණයි. අපිට හිතෙනවා නම් මට උෂ්ණයි කියලා පරිසරය සීතලයි. අපි අර එක පැත්තයි දකින්නේ. ඉතින් බලනකොට වෙන උණුසුමයි සිසිලටයි කොයි වෙලාවෙත් ගැලපෙන්නේ නැහැ. ඉතින් ඕකට නඩු කියන දෙයක් නැහැ නේ. ඕක මේ දෙයියන්ට කියන දෙයක්වත් මොකොත් නැහැ. ඕන දෙයක් දිහා බලන්න. දෙපැත්තම බලන්න අර අන්දයා මේ ඇතාගේ කෑල්ලක් අල්ලලා ඇතා ගැන කතා කරනවා කියන වෙනුවට සමස්තය බලන්න අපි ඔය භාවනා කරනකොට එදිනදා ජීවිතය ගත කරනකොට සක්මන් කරනකොට ඉඳගෙන හරි ඉඳගෙන භාවනා කරනකොට සක්මන් භාවනා කරනකොට අපි ඔය පාර්ථා කරන එකේ කොච්චරක් අපි එක පැත්තද දකින්නේ කියලා එක පැත්ත දැකපු ගමන් ප්‍රශ්නයක් එක පැත්ත දැකපු ගමන් චෝදනාවක් එක පැත්ත දැකපු ගමන් තව කවුරු හරි වෙන එක විස්තර කරන්න කවදා ඒකම ලක්ෂ වාරයක් බලලා ස්පර්ශයක් වෙනකොට දෙකක් ඕනේ. ඒ දෙක නාම වශයෙන් රූප වශයෙන් තියෙන නිසා දෙයක් දැක්කට එක පැත්තක් දැක්ක පමණින් ඒකේ නතර කරන එක අනුපස්සනා කරන්න නැවත නැවත ඒකම බලන්න. බලනකොට තේරෙන්නේ මේ සංසිද්ධියක් වෙන්න ගිනි පුළුංගක් පණින්න දෙකක් ගැටෙන්න ඕනේ. ගිනි කූරට විතරක් ගින්දර ඇති කරන්න බෑ. ගිනි පෙට්ටිය පැත්තට විතරක් ගින්දර ඇති කරන්න බෑ. ඒ දෙක වදින්න ඕනේ. හරි කෝණයකින් හරි බලයකින්. එතකොට ගිනි පුළුංගක් පයින්නවා. මේ ගිනි පුණුක ලස්සනයි. ලස්සන වුණාට දෙකක යටමකින් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ద్వාර ආරම්මන තදුපපන්න කියලා මේක භාවනා පරිභාෂ શબ્දමාලේ සඳහන් මාලාව සඳහන් වෙනවා. අපි ඇහැට ආලෝකයක් ඇවිල්ලා වදින්න ඕනේ පෙනීම කියන ගිනි පුණුක පනින්න. ඇහැට රූප බලන්න බෑ. රූප වලටත් බලන්න බෑ. රූප ඇවිල්ලා කනට වැදුනට පේන්නේ නැහැ. රූප ඇවිල්ලා ආලෝ ආලෝක කිරණයක් ඇවිල්ලා ඇහැටම වදින්න ඕන. එතකොට පෙනීම නම් වූ සංසිද්ධිය සිද්ධ වෙනවා. ඒකෙම කන තිබුණාට කනට සද්ද අහන්න බෑ. ඒ වගේම සද්දයක් ගිහිල්ලා ඇහැට වැදුනට ඇහැට අඳුරන්න බෑ. කනට සද්දයක් ආබාධගත වෙච්චම ඇහිම කියලා සංසිද්ධියක් වෙනවා. දැන් නාසයට ගඳ, දිවට රස, කයට පහස සහ මනසට ධර්මතා. ඉතින් මේ සංසිද්ධිය බලන වෙනුවට අපි දැක්ක රූපෙත් එක්කනේ මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ දිගට යන්නේ. කවදා හරි කාට හරි කියන්න පුළුවන් වුණොත් මම මේ ධක්මං කරගෙන ඉනකොට මම රූපයක් දැක්කා. ඒ රූපය දකින්න ඉස්සලා මගේ හිත තිබුණේ මේ පයි එහෙම නැත්නම් කාය විඥානේ කායෝපේ රූපේ දකින්නවත් එක්කම රූපය ඇවිල්ලා වැදුනේ කයේ ඕපේ නෙවෙයි ඇහි ඕපේ. එතකොට මම බලන්නෙක් බවට මාරු වුණා. මේ සංසිද්ධියේදී බලන රූපෙටමත් වෙලා ඒකට ඇලී ගලී ගන්නවා විදිහට මේ රූපේ කනට වැදුනට නහයට වැදුනට මේවා වෙන්නේ නැහැ කොකිත වෙන්නේ නැහැ කුටි කැවෙන්නේ ඇහැටම වදින්න ඕනේ අන්න අදු ගන්න දෙකක් මෙතන තියෙනවා පෙනීම වෙන්න අඩු ගන්න දෙකක් තියෙනවා ඒ විදිහට මේක නැවත නැවත බලලා මේ ලැබිච්ච manussකය වැඩ කරන හැටි බලන්න පටන් ගන්න ඒ ඒ ඒ භෞතික ව්‍යා භෞතික විද්‍යානුකූල ව්‍යාපාරයට තමයි හුස්ම වදිනකොට ඒකම නැවත නැවත බලන්න කියනවා. හුස්ම වදින එක පිම්බෙනව හැකිනට වඩා වෙනස්. වම දකුණට වඩා වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ? ඒක එක සැරයක් බැලුවට පේන්නේ ඇතෙක් පොට්ටෙක් ගිහිලා ඇතෙක් අත ගෑවා වගේ. ලක්ෂ කෝටි වාරයක් බannකොට විතරක් පලිගත කාපු යතාට පේනවා පොට්ටයට පේනවා ළඟ කකුලට අත ගෑවිච්ච දවසේ. මේකත් ඇතාගෙම කෑල්ලක් තමයි. වලිග විතරක් නෙවෙයි තව කෑලි තියෙනවා කියලා මේ බලපුම දේ නැවත නැවත බලන්නක තමයි භාවනාවේදී තියෙන ඒකාග්‍ර භාවය අරමුණු මාරු කිරීම තමයි කාමච්ඡන්දේ කියන්නේ. නිතරම අරමුණ අත්ෙන් අතට පැන පැන පැන පැන යනවා පිස්සු වෙච්ච වඳුරෙක් වගේ. ඉතින් ඒකට තරහ වෙන්නත් එපා. ඒක තමයි ස්වභාවය. නමුත් ඒ වෙනුවට අපි එකම අරමුණක් නැවත නැවත බලලා දැක්ක කියලා හිතන්න එපා. තව පැතිකඩ රාශියක් තියෙනවා. මේකේ පැතිකඩ සියල්ලම දකින්නකම් බලනවාට කියන අඩුම ගානේ. මේ නාම රූප දෙක වෙන් කරගන්න මට්ටමට දැනගන්නයි කිය. ඊට පස්සේ යාට පේන්න පටන් ගන්නවා ඒ දෙක හරියට මේට ඇහැට ඒ රූපේ මුලිච්ච වෙනවයි කියන එක අහම්බයක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම කලින් සැලසුම් ඉලාබු දෙයක් හේතුඵලයක් කරනු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ ඇහෙන ශබ්ද මොකුනේ හියන්නේ වෙලාවේ. ඒ වෙලාවේ නාසයට දැන ගඳ අමතක කළ රූප විතරක් පේන්නේ කොහමද? ඒ වෙලාවට කයට දෙන්න පහසු නොදැනි හරියට ඒ වෙලාවටම මේ රූපේ ඇහැයි සම්පාත වෙනකොට එතෙන්ට විඥාණය එතෙන්ට යන්න අහම්බයක්ම වෙන්න බෑ මේක. මේක දිහා බලනකොට පේනවා අපි මේ තෙක්කල් රූපය අභිරමණය කරා මිස මේ වෙන සංසිද්ධිය බැලුවනම් ඔය දෙක වෙන් කරලා බලපු ගමන් එක සැරයක් බලලා බෑ. එතකොට කීපවතාව බලන එකට අනුපස්සනා කියන වචනේ ਸਰුවචනසේ පාවිච්චි කරලා තිනවා. අනුපස්සනා කරනකොට කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා. ඒ සංසිද්ධියේම හිත පවතිනද ඊට ඉස්සලා විශාල පෙළ ගැස්මක් තියෙන්න මේක ගැඹුරින් විස්තර කරනවා මේ ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේම පසපංචමක ධර්ම විස්තර කරනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. යම් කිසි ස්පර්ශයක් වෙන්නේ ඉස්සලා වේදනා සංඥා චේතනා පහළ වෙලා ඉවරයි. තෝරලා ඉවරයි. දැන් දකින්නේ සංස්කාර විසින් තෝරන ලද දෙයක්. ඒ කියන්නේ තෝරන්න හයක් තියෙනවා ටුගා. රූපේ තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. ධර්මතා තියෙනවා. එයින් මට ස්පර්ශ වෙන්නේ ඊට ඉස්සලා විඳපු, ඊට ඉස්සලා චේතනා කරපු, ඊට ඉස්සලා සංඥා කරපු දෙයකට තමයි ස්පර්ශය පහළ වෙන්නේ. ඒකට ස්පර්ශය පහළ වෙනකොට බබා හම්බ වෙනකොට ඊට බොහොම කලින් තමයි ගැප් ගෙන තියෙන්නේ. අපි මේ බබා හම්බ වෙන එක ළමයා හම්බුනායි කියලා ගත්තට ඊට කලින් ગેප් ගෙන සීනෝ හැංගි හැංගි වෙස් බැඳට නටන වෙස් වෙනකොට කලින් වෙස් බැඳලා අපි ඉතින් බබා හම්බෙච්චිලා තමයි නැකත ගන්නෙ බබා හම්බෙන්නේ කියලා. නමුත් ඊට බොහොම කලින් විශාල පෙළ ගැස්මක් තියෙනවා. ඉතින් අපි බබා හම්බෙන තැනින් ඇතුළට යනකොට කල්ල විද්‍යාව කියලා වෙනම උගන්වනවා. ඒකේ පේන්නේ තියෙන වෙනම න්‍යාය ධර්මයක්. ඒකේ බල්ලගේ කැහැටියක් අලියාගේ කැහැඩියක්, මිනිස්යාගේ කැහැඩියක් එක එක තාලවත් බුදුරජාණන්සේ කියනවා මේ සිද්ධිය නැවත නැවත බැලුවොත් පෙනේවි. අපි අල්ලගෙන ගැහෙන්නේ වදපු දරුවෙක් ගැන. වදන දරුවෝ පෙළ ගැහෙනෙක් ගැන දැක්කනම් අපි ඔක්කොම මේ ඇතිවෙච්ච ප්‍රශ්නයකට නටන්න හැදුවට ප්‍රශ්නේ හටගත්ත මුලට යන්න කවදාකවත් බෑ මේක හේතුඵල ධර්ම කියන එකක් කියලා බලන්න. බැලුවොත් ආස්වාද ප්‍රසවාසය දැනගන්නතර පස්සේ ආස්වාසිය මුල බලන්න කියනවා. කොහේඳරද මේ හුස්ම ටික ආවේ? මේ හුස්ම ටික යන්නේ. පිම්බීමේ මුලක් මැදාග. හැකිලිවේ මුල මැද. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉස්සෙල්ල මුල ආස්වාද ප්‍රසවාසය යාලු කරගෙන ඒකේ හේතුව බලන එක. කොහොමද මේක එන්නේ? කොතන ඉඳලාද මේක ආවේ? අන්තිමට යනකොට යනකොට තරහක් එනකොට අපිට තේරෙනවා තරහ එනකොට මල පැනලා. නමුත් ඊට ඉස්සෙල්ල බොහොම ලස්සන තරහ ගොඩ ගෙහිගෙන ඉන්නේ. ආශාව වෙනකොටත් මල පැනලා. නමුත් ඊට ඉස්සෙල් ගොඩකට ඉස්සෙල් ආසාව ඇති වීගෙන එනවා. මේ වැඩ පිළිවෙල නේ බුදුහාමුදුර අපට බලන්න කියන බණ කියන හුස්ම ටික බලපන්. වම තියෙන කොට බලපන්. දකුණ තියෙන කොට බලපන්. එහෙම නැත්නම් පිම්බි මහැකලින් බලපන්. ඉස්සෙල්ලා අරමුණ යාලු කරගෙන ක්‍රියාවලියක් එනිසා එකක් බල නැතර වෙනවා. බොහෝ ආර්ගාණම් බලන එකට අනුපස්සනා කියනවා. ඒ අනුපස්සනා කෙරුවොත් විතරක් ඒ කෙනෙකුගේ අලගිය මුලගිය අල්ලන්න පුළුවන්. අපිට එක සැරේ දැකපු මිනිස්සයාගේ අපි දන්නේ යාගේ report එක දන්නේ යාගේ file එක අපි ළඟ නැහැ. නමුත් නිතර නිතර අපිට පුද්ගලයා හම්බ වෙනවා නම් අපි ළඟ හැදෙනවා ඉතිහාසයක්. එහෙනම් කීයද හැකි මෙයා එන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. මෙයාගේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා. ඒ වගේ ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ මොන හෝ ඉන අරමුණක් නැවතලා ඇත බලනකොට බුදුහාමුදුරුවෝ අපට උපදේශයක් දෙනවා. ඕකේ එන්නේ අහම්බෙකින් කියලා හිතන්න එපා. එන්නේ දෙයයන්න්සම උපෙක්කොත් නෙවෙයි. අහේතුකවත් නෙවෙයි. එහෙම නැත්නම් පුබ්බේගත හේතුවාදයකුත් නෙවෙයි. ඒක ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා මේ එක සිද්ධියක විස්තරය දකිනකොට මුළු ඉතිහාසෙම කියන්න පුළුවන්. එනිසා එක සිද්ධියක් කරන්න නැවතන බලන්න. ඉතින් අන්නේ විදිහට ඒ පළවෙනි මූලික ඥාන දෙක නැතුණාට පස්සේ සම්මස්සන ඥානය කියලා මේ රිත්ත වශයෙන්, කැදැල්ල වශයෙන්, සමූහයේ වශයෙන් ඒකේ මුලැමැදාග ලාවට පේන්න පටන් ගන්නවා. මේක තමයි මේ අනිච්ච සංඥාව එන්න යෝගාවචරගේ මනස මනසට දෙන පළවෙනි අභ්‍යාස පන්තිය. ඉතින් ඒක එනකොටම මහසිසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සම්මස්තර ඥාන මොනවාර්ධයක් ආවම කලබල වෙන්න එපා. ඔක නැවත නැවත වෙන්න දෙන්න. වෙන්න තියා මේක තියා බලාගෙන හිටියොත් සමස්තය හෝ එක එක අංශුවක හෝ හටගන්මක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒක විපරිණාමයටපත් වෙනවා නැති අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි මේ හටගත්ත දේවල් අල්ලගෙන නටන්න නැතිලක් තමයි මේ සංසාරේ කියන්නේ. උඹ ඒක දිහා බලලා මේ හටගන්න කොහෙන්ද ඉඳලා මේක එන්නේ කියලා බැලුවොත් ඒක මනුස්සයාට විතරක් කර හැකි සුවිශේෂ පරීක්ෂණයක්. එතකොට පේන්න පටන් ගන්නවා ඒ දේ සංසිද්ධිය සමස්ත සංසිද්ධිය හෝ එක අංශුවක් හෝ ඒක හට ගන්නවා උඟකට සමස්ත සංසිද්ධිය තමයි පේන්නේ. අන්න එතනදී යෝගාවචරය හරි පැත්තට දාගත්තොත් මේ තමයි දේක වෙනස් වෙන හැටි කියලා දැනගත්තොත් එයා අදි탁සේරුවට එහෙම ගියොත් එයා කෙලිම රහත් උනායි කියලා හිතනවා කියලා. මට නම් දැන් කාටවත් තේරෙන්නේ නැති යමක් තේරෙනවා හැමදේම නිකන් බලාකුලක් හැදෙන්නේ ගඟක් හැදෙන්නේ ආස්වාස ප්‍රසවාසයක් හැදෙන්නේ චිත්‍රපටියක් හැදෙන්නේ විශාල රාශි දෙකකින් මට මේක දැන් පේනවා එතකොට එයාට මේ රහත් උනා කියන මට්ටමට වගේ පුදුමාකාර ගැඹුරක් පේනවා කිය. උංගක දෙනකොට මේ ওই සම්මසන ඥාන කිට්ටු කරනකොට අර බලාන ඉන්න අරමුණ බොඳ වෙන ගතියක් පේන්න පටන් ගන්නවා. එතකොට කට්ටිය සමානට වැරදව ගන්න කට්ටිය හරිම කම්මැලි භාවනාව, හරිම නීරසයි භාවනාව, හරිම එපා කරන සුළුයි කියලා භාවනාව දමල ගහලා යනවා යන්නේ. නැගින සමාධිය තිබුණාට කැඩුනා අරමුණ වෙන්නෙත් නැහැ. මේක නිකන් මල හොන්තුවයි දමල ගහලා යනවා. ඒ නිසා මෙතන හොඳම පරීක්ෂණය මිනිස්සෙක් මානසික වශයෙන් ශක්තිමත්ද කායික වශයෙන් ශක්තිමත්ද නිවන දකින්න ලෑසිද කියන. නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ දෙයක් දිහා බලනිනකොට ඒක විපිරියාම වෙනවා දකිනකොට විපිරියාස වෙනවා දකිනකොට මේක මෙහෙමම අරගෙන යන්න ඒකෙදී තමයි ඒ කිනා පළවෙනි වතාවට මේ ගෙනාපු නිච්ච සංඥාව අනිච්ච සංඥාවක් බවට පත්වීමට සුදුස්සෙක් එහෙම නැත්නම් මේ පරිේශන ඉදිරියට ගෙනියන්න තෙබලෙක් වීරෙක් බවට පත් වෙනවා ඒ තල්ලුව ඉදිරියට ගියොත් ඒ යෝගාවචරයා ඒ වෙලාව වෙනකොට මේ ඇඟද අරමුණද හිතද සියල්ලම ගොජ දාහන්න එහෙම නැත්නම් බත්තලියක් පැහිලා ඉන්නා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේ එනකොට යෝගාවචරයා බය වෙලා gedara දමලා ගහලා ගියේ නැත්නම් එහෙනම් තමන් රහත් වුණාම තෝවන් වුණා කියලා ඇන්දේ නැත්නම් තවත් සමීපව බලන්න කියනවා අර රිත්තක් වශයෙන් කැටිත්තක් වශයෙන් දැකපු දේ අංශුවක් අංශුවක් වශයෙන් එහෙම නැත්නම් එක එක කුඩා කොටස් වලට කැඩිලා යනකම බලන්න කියනවා. එතකොට ඒ එන ස්වභාවයේ ඒකට සන්තතිය කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් ගොජේ කියලා වචනයක් අඳුරගත්තා මේ Nissan වනේ. ඒ ගොජේ පේන්න පටන් ගන්නකොට මේකට සංඥාවක් නොදා ඉන්න පුළුවන් නම් මං කියනවා රහත් වෙන්න පුළුවන් කියලා මේ ජීවිතේ. මේ බලහන් ඉන්නකොට මොනවදෝ රාශියක් වෙනවා. ගොජයක් එනවා. මොකද නමක් ගමක් දාන්නවත් දාපු ගමන් නිත්‍ය සංඥාවට එරෙනවා. අරමුණට ඒකට නමක් දාන්න නැතුව මේක දිහා බලහන් ඉන්නවා කියන එක පෙන්නන්නේ මෙනෙහි කිරීම නතර කරලා සමස්තය දිහා බලන්න දැන්. සංසිද්ධිය දිහා බලන්න. මේ ඉස්සරහට දෙන්නේ පාස්සරද මේක සාමතේද මේක විපස්සනාවද මොන ඥානෙද මට තියෙන්නේ කියලා ඔය මොනෝ කරන්න ගියත් වෙන්නේ අර ගොජේට නමක් දාන්න හදනවා. දාපු ගමන් අහක යන කෙනෙක් Tamange ඔඩොක්කට වැටෙනවා. මෙතනදී නමක් නොදා මේ තමයි දේක මේ ඔයේ ඇති වෙනව නැති වෙනව. එහෙම නැත්නම් සන්තතියකට වැටෙනවා. ප්‍රවාහයකට වැටෙනවා. ගොජේකට වැටෙනවා. මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒ කෙනා අර සම්මතන ඥාන වලින් එහා පැත්තේ ස්ථාවර විපස්සනාට වැඩෙනවා. එතෙන්ට එනකන් තියෙන විපස්සනාවේ පදනම සකස් වෙන එක විතරයි. ඒ නිසා හැමදාම යෝගාවචරය පටන් ගන්නකොට ඔය ඥාන ටික සකස් කරලා මේ වෙන දේ ඔක්කොම එකට ඇනිලා ඔක්කොම සම්තතියක් වශයෙන් වෙනවා දැකලා ඒ වෙලාවේදී ඔළුව කරකවෙනවා. තෝන්තු වෙනවා. වක්කාර වෙනවා. බය හිතෙනවා. අසරණ වෙනවා. ආතපහත නැතුව යනවා. මේක හොඳක් වෙලා තියෙන එක දවසෙට මේ වෙන්නේ ටිකක් වෙනවා ආපහු යනවා ආයෙ ටිකක් වෙනවා ආයෙ. ගිහිල්ලා මේක දිගින් දිගට වෙන්න පටන් ගත්තට පස්සේ කවදා හරි මේක හරහා යෝගාවචරය ගියයි කියලා හිතමු. එහෙම නැත්නම් මේ ඔක්කොම ලෝකේ තියෙන ඔක්කොම උඩ දාන්න පටන් ගන්නවා ගොජ දාන්න පටන් ගන්න දිගට කරගෙන ගියොත් ඉතින් යෝගාවචර ලෑස්ති මේ නිච්ච සංඥාව ඉදලා අනිච්ච සංඥාවට යනවා. ඉතින් මේ தત્ත්වයේ මොනවාක්වත් පේන්නේ නැතුව මේ සමස්තේ ගොජේ එහෙම නැත්නම් ඇවිසිච්ච අංශු ටිකක් වාගේ පේන එක හිතා ගන්න බෑ මේ අවුරුදු 6 ළමයෙක් ඉස්සර කරන. හරි කිව්වොත් දැන් බබා වාඩි වෙන්න වාඩිලා පොඩ්ඩක් බලන්න මොකද්ද වෙන්නේ කියලා. සමහරට හුස්ම පෙනේ සමහරට පිම්බි මැකිලි පෙනේලා කියන මොනවාක්වත් පේන්නේ නැහැ. මොන මොන මොනවද පේන්නේ? ඔක්කොම නලියනවා පේනවා. ඉතින් භාවනා නොකරපු කෙනෙක් අහුවම කියන්නේ මේ ළමයා උපදෙස් පිළිගත්තෙත් නැහැ, භාවනා කෙරුවෙත් නැහැ. නෑ ඒ ළමයා මේ උපදෙස් දෙන එකටත් ඉස්සෙල්ලා භාවනා කරපු කෙනෙක්, ඊට වැඩිය භාවනා කරපු කෙනෙක්, ගියාත්ම ඉඳලා භාවනා කරපු අපේ කෙනෙක්, ඔන්න ඔය බේන ගොජේ නැති කරන තමයි දෙමාපියෝ ළමයින්ට එක එක නංව නංගු ගන්නලා ඒක මකනවා අපි. අවුරුදු 6 දී මකලා සදා සොත්ති කරනවා අපි. කවදා හරි මේක දිහා බලලා නමක් පොඩි ළමයි දන්නේ නැහැ නේ නමක් දාන්න. ඌට නැහැනේ සංඥාකරණයක් තාම ඇවිල්ලා ඌ තාම ඔය අම්මට මාමා මම්මා මා කියලා තාත්තට පප්පා පැබ්බ බබ්බ ගාන විසක්ක ඌට නැහැනේ මෙන්න මේ සංඥා ටික දුන්නට පස්සේ උන්ද ගොඩ ගන්න බෑ. බැහිම කියන එකත් වැරදි බුදුහාමරන්ට කොට ගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන්සේ මේ ක්‍රමයක් කියලා තියෙන්නේ. මෙතෙන්ට යනකම් භාවනා කරලා මේකට නමක් දාන්න නැතුව ඕක ගොජ ගොජ දාන්නට පොඩ බලන්න හිටපන්. පුදුමාකාර බයක් ඇති වෙනවා. පුදුමාකාර එපාවීමක් ඇති වෙනවා. පුදුමාකාර නිබ්බිදාවක් පහළ වෙනවා. හරියට මේ දවස් 7ක් 8ක් කුණු වෙන මිනියක් දිහා බලා ඉනවා වගේ. පූජාව එන්න පටන් ගන්නවා. ඉතින් මේ මට්ටමේදී යෝගාචරෝ ගෙවල් වලට දුවනවා. එහෙම නැත්නම් සාන්ති කර්ම කරනවා. নানা ආකාර දේවල් කරනවා. ඒ මොකද මෙයා පිළිගන්න කැමති නැහැ මේ මෙච්චර ලස්සනට සතහන් වෙලා සකස් වෙලා තිබුණු දේ මේ විදිහටම විජාබහුව වෙලා සම්තතියක් බාටපත් වෙලා බලුවමනයක් බාටපත් වෙලා තරව බලන මේ මේ තුවාලයක් බාටපත් වෙලා යන බව දකින්න කැමති නැහැ. ඒ ඒ ඒ නිසා ඒ ඒ වෙනකොට යෝගාවචරයා සෙල්ෆෝන් එකක් එහෙම ගෙනත් තිනවනම් ඉතින් ගෙදෙට්ට කෝල් දෙන්න පටන් ගන්නවා. එක්ක පත්‍ර බලන්න හිතෙනවා. ඉතින් මොනවා හරි එකකින් අර ගොජේ නැති කරගන්න උත්සාහ කරනවා. භාවනා මධ්‍යස්ථාන ආවට පස්සේ අපි කරන ගේට්ටු අහලා ප්‍රෙෂර් කුකර් එකට දාලා තම්බනවා වගේ කඩලට ටිකක් බුසු බුසු බුසු බුසු ගාලා තැම්බෙන්න ගන්නවා. ආයෙ මොකොත් නැහැ මේ අතේට පොඩි වෙන තරමට කඩලට තැම්බෙනකන් හැන්ති ගෑවිලා යන්න හදනවා. ඉතින් ලේසි නෑ දවස් 10 රිට්‍රීට් එකක් කරනවා කියන එක. ප්‍රෙෂර් කුකර් එකට දාලා තම්බලා අරනවා වගේ. ඕක අම්ල දාත්‍රා කවදාවත් කරන්නේ. දන්න අඳුරන කෙනෙක් කවදාවත් කරන්නේ. මොකද මේගොල්ලෝ හදන්නේ මේ තුවාල වෙයි බබාට මේ තොත්ත බබා කරගන්නනේ හදාන්නේ. තොත්ත බබාවක් නෑ බුදුරජාණන්සේ ළඟට ගියොත් එම හැඳි ගාලා කෝවේ දාලා අඹනවා. ඉතින් මෙතන තමයි සද්ධාව හරියටම තියෙන්නේ. බෝධි පූජාව කරන සද්ධාවත් ඕනෑ ඒක ඇත්ත. ඒත් මේ තමන්ගේම මේ අනිත්‍ය සංඥා මතුවලා එන වෙලාවක ඒ යෝගාවචරයට මේ ගත්ත ප්‍රයත්නේ අතනහැර ඉදිරියට යන්න හැකියාවක් එනවයි කියන එක භාවනාවට පෙළඹෙන කීයෙන් කී දෙනෙකුටද මේ එකලාසේ එන්නේ. මොකද අපි ඒව එනකොට නැවතත් නිච්ච සංඥාවට දාලා මේක වැරදිලයි කියලා හිතලා අලුත් දෙයක් කරන්න හදනවා. මොනම කරක්වත් කරනද මේක දිගේ බලාන හිටියොත් පේනවා මේ රූපය රූප සංඥාවක් බවට පත් වෙගෙන එන වෙලාවේදී ඕකට නංවනම් ධම්මනම් අපේ සම්ප්‍රදාන කෝල හැටියට අපේ තියෙන කෙලෙස් වල හැටියට නංවනම් දානවා. ඒ දාපු දේ බවට ඒකපත් වෙනවා. එහෙම නැත්නම් ඒ ගොජේට දාන නම අල්ලනවා. මේක මේ ඊටාම මෑතක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල අල්ලගත්තේ. Taman ඉදිරියට පේන්න එන ශක්තියට මොන නම දුන්නත් ඒ ශක්තිය ඒ දේ බවටපත් වෙනවා. ඒ ශක්තිය ඒ බවටපත් වෙන්නේ අපි ඒකට නමක් දෙන්නේ නැත්තම්. ඒ බුරුමේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා කියනවා මගේ ගොජේ එන වෙලාවේ මේ ගොජේට නන් දෙනවා කර්මජ නිසා, චිත්තජ නිසා, උතුජ නිසා, ආහාරජ නිසා. අපි හිතන මේ නලියන්න පටන් ගත්තේ කාපු ආහාර පොඩ්ඩක් නරක වෙලා වෙන්න ඇති. ඒක නිසා මේ ආහාරජ හේතු හොයනවා. එහෙම නැත්නම් කියනවා කවුරුහරි හුනියමක් කරලා නැති කර්මජ හේතුවක් හොයනවා. එහෙනම් හිතනවා මගේ හිත සෞත් වෙලා සතිය කැඩිලා සමාධිය කළ චිත්තජ හේතු හොයනවා. එහෙම නැත්නම් උතුජ හේතු හොයනවා. ඒ දෙන හේතුවේ හැටියට අර මතුවෙන ගොජේට නම් පිහිටනවා. එහෙම නැත්නම් අපි නිර්මාණ අපි ලෝකයේ මවන මෞංකාරය වඩපත් වෙනවා. ඒ ගොජේට දෙන නම ගන්නවා. මැටි ටිකක් අතට අරගෙන අපි කොයි දිදේට අඹන්නේ අඹන අඹන දේ හැටියට ඒකට නමක් කියනවා වගේ අපිට මැටි ටික දිහා බලන් ඉන්නම බෑ අපේ වැඩේම ඔක අඹනවා අඹුවට පස්සේ ඕන කලයක් ආවොත් ඒකට කලේ කියන ඉතින් ඒක කරනකොට පස්සේ අඬනවා ඇඬුවට මැටි වලට මුකුත් වෙන්නේ නැහැ. මේ මැටි ආයෙ තිබුණ තැනටපත් වෙනවා. අපි තැටියක් හදන තැටිය කැඩෙනවා. අනිච්ච සංඥාව ඉන්නේ කරන විශාල බයක් ඇදෙනවා. මැට්ටට මොකක්වත් වෙන්නේ නැහැ. නිසා මේ ගොජේ ආවට පස්සේ මේකට නාමකරණය කරන්නෙම නාමකරණේ නොකර ඉන්න බැරි මොකද්දෝ ගායක් තියෙනවා. අන්න ඒකට කෙලස් කියනවා. මේ දෙයට නමක් දාන්න නැතුව බලහන් ඉන්න බැරි කමක් තියෙනවා අපට. මොකද අපි සංසාරේ පුරාවට දකින් දකින් දෙයට නාමකරණය කරලා. මේක දිහා මොනවක්වත් කරන්නේ නැතුව බලහන් හිටියොත් පේනවා ඒක බොහොම සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ නම දාන්න ඉස්සෙල්ලා ඒක වෙනස් වෙනවා. ඒක නිසා බුදුජානනාංශයකට අනිමිත්ත කියලා කියනවා. නිමිති කරන්න බෑ. ඒ සටහන ගන්න බෑ. ධම දෙන්න ඉස්සෙල්ලා වෙනස් වෙනවා. අන්නේ වෙලාවේදී නිමිත්තක් දාන්න නැතුව මේක මේකත් එක්ක සැලසුම් හදාන්නේ නැහැ. අනාගත සැලසුම් හදාන්නේ නැතුව මේනිය ශූන්‍යතාවයක් මෙතන තියෙන්නේ. ඒක විසින්ම Java කැවිච්ච සදාචල යන්ත්‍රයක් වගේ මේක දුවන අඩු ගන්න මේ හුස්ම පොද හරි බලන්න පුළුවන් නම් බුදුජානන්සේ සඳහන් කරනවා මේක නිවන් මාර්ගයක් වෙනවා. අනිමිත්ත වුණොත්, අපණිහිත වුණොත්, ශුන්්‍යත වුණොත්. අපි නමුත් නිමිත්තක් නොගෙන ඉන්න බෑ. අපි මේකට මොකක් හරි නමක් නම දාන්නේ අපේ හැදියාවේ හැටියට අපේ සංස්කෘතියේ හැටියට අපේ මතක හැටියට ඒ දාන නම යා ගන්නවා ඊට පස්සේ යාට පේන්නේ ඒක එහෙම තමයි. ඒක නිසා භාවනා කරන උතෙන් ගියාට පස්සේ මුළු භාවනාවේම දැනෙනදී සමහරට කම්පනයක් විතර දැනෙනවා සමහරට ශබ්දයක් විතර දැනෙනවා සමහරට ආලෝකයක් විතර දැනෙනවා සමහරලාට එක එක හැඩතල ගන්නවා මේ හැඩතල ගන්න වෙලාවේදී ඒක සද්දයක් කියලා හිතුවොත් දිගටම සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා යෝගාවතර. ඉතියා ගිහිලා ටිනිටස් කියලා බේත් බොන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ගැස්මක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා නිින්ද හිටියත් ගැහෙනවා. ඒ නිසා මේකට පස්පංගෝ බොන්න ඕනයි කියලා. ඇඟට දිල්ල නතර වෙනවා. එහෙම නැත්නම් ආලෝකයක් පේන්න පටන් ගන්නවා. ඉතින් මෙයා කේන්දර බලනවා ගහන මේ කහ පාට වුණොත් හොඳ, රතු පාට වුණොත් හොඳ, නිල් පාට වුණොත් හොඳ කියලා ඉතින් එක එකන එක එකන පස්සේ යන්න පටන් ගන්නවා. ඉතින් ධනමනසෙන් නිකන් බෑනේ ඌට ගානක් දුන්න නිසා ඌ උකට නමක් දානවා. ආ ඊට පස්සේ නම කනවා. මේක දිහා මේ වගේ වෙනස් වෙන වෙනස් වෙන්න පුළුවන් බව වෙනස් වීමේ හැකියාව එහෙම නැත්නම් මේ අනිත්‍ය භාවයේ මේක දිහා බලන්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන් සඳහන් කරන උදේ මේ පණවිඩය හම්බුනා නම් හැන්ද වෙනකොට තීරුම් ගන්න පුළුවන් බෝධිරාජ සූත්‍රයේ හැටියට සතිපට්ඨාන නම් අවුරුදු 7ක් බුදුරජාණන් අපට දීලා තියෙනවා අඩුම දවස් 7ක් දීලා තියෙනවා භාවනාවේදී වෙන දෙයකට නම් වනම් දාන්න යන්න එපා අපිට පේන හැටියට කියපන් නමක් දාපු ගමන්ම ඒක වෙන දෙයක් පාඩපත් වෙනවා. සංඥා නිදානානේ පංච සංකා. මේ තියෙන ගොජේට නමක් දාපු ගමන් කතන්තර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රපංච කරනවායි කියලා මේකට වචනයක් කියනවා. එහෙම නැත්නම් සම්පප්පලාප කියලා වචනකුත් මේකට තියෙනවා. මේක තව ටිකක් කියලා බලන්න ඉන්න. නන් දාන්න යන්න එපා. දාපු ගමන් අපි අහුවෙනවා. ඒක නිසා ඒක දැකීමක් බව හැබෑව, වැහිීමක් බව හැබෑව, දැනීමක් බව හැබෑව, විඥානයක් බව හැබෑව. නාමකරණය කරන්න නැතුව ඉන්න පුළුවන් නම් එයාට පුළුවන් වෙයි ගවසක තීරුම් ගන්න මේක කොච්චර කල් අපි ඉස්සලා දැකලා තියෙනවද අපි කොච්චර මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවද බුද්ධාන්තර කල්ප කීයක් අපි ඇවිල්ලා තියෙනවද සදාතනිකව කෙරුවේ මේක ප්‍රතික්ෂේප කරලා නිත්‍ය දෙයක් දාන්න නැත්නම් මේකට නමක් දෙනවා නම දීමෙන් තමයි මේක පටලවා ගන්න ඒක නිසා භාවනාවේදී මෙනෙහි කරලා තමයි යොග ගන්නෙ. ඒක නෑ කියන්න බෑ. නමුත් මෙතෙන් යනට මෙනෙහි කිරීම විතක්කේ සහ ਵਿਚාරේ කියන දෙකම හැලෙනවා. ගොජේ පේන පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනනම් වම දකුණ වශයෙන් සක්මන පුරුදු කරගෙන අඩි 10ක් 15ක් යන්න පුළුවන් වෙච්ච යෝගාවචරයට. එහෙම නැත්නම් විනාඩි 10ක් 15ක් විතර සක්මන් කරන්න පුළුවන් වෙච්ච යෝගාවචරයට ටික වෙලාවක් ගියාට පස්සේ කිසිම ප්‍රයත්නයකින් තොරව එහෙම නැත්නම් අනායාසයෙන් තමයි යන බව දන්නවා. තමයි ඉඳගෙන නැති බව දන්නවා. හැබැයි මේ මයින් කර බොනික් එක වගේ තමයි යන්නේ. එහෙම නැත්නම් ඒක ඉබේ සිද්ධ වෙනවා. අතල් තල්ලු කරලා අතාරු බට් එක්ක ගොරලොසු බට් එක්ක වගේ එහාට මෙහාට යනවා. එතකොට පේන්න පටන් අර ගන්නවා ඒක අනායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. මෙනේ කරන්න ගියොත් මේ සමස්ත රසය විඳ ගන්න බෑ. ඒ විලාසෙදී ඒකට ඒ gediy pidin සක්මන් කරන්න දෙන එක ඊට පස්සේ දවසේ දත්ම දින වෙලාවේ බලන්න අපි දත්ම දිනවල දත් බුරුසෝට දත් බේටියක් ගන්නවා ඒක ඇත්ත තමයි. නමුත් මේ මදින වෙලාවේ මේක ස්වයංක්‍රීයව මැදීම සිද්ධ වෙනවා. ඒලා පැත්තකට යන්ත්‍රයට වෙන්න අරින්න. කයට කියන්න ඔබ දත් මැදගනින් කියලා. අපි පුංචි කාලේ බබාලට දත් මැදලානේ පුරුදු කරන්නේ. පස්සේ බබාට කියනවා ඔයා බුරුසු අල්ල ගන්න මම දාන්නම් බේත් මං ඔයාගේ අතින් අල්ලලා මදින්නම් කියලා. ඊට පස්සේ කියනවා දැන් ඔයාම බේත් දා ගන්න ඔයාම මැද ගන්නයි කියලා. එන්න එන්න එන්න පොඩි කදත්ම දින පුරුදු වෙනවනේ. ඊට පස්සේ වෙලාවට උද්දත්ම දැන් අපිත් ඒ වගේ මේ වැඩේට යන්න අරින්න. යන්න ගියාට පස්සේ මම යන්නේ නැති වෙලාවේ ෂෝක් එකට වැඩ යනවා. කවදාහක්වත් ඒ වෙලාවේ හැල හැපිලි එන්නේ එතකොට බත් කනකොට බලන්න බත් පිඟාන උඩ තිබ්බට පස්සේ රෝබෝ කෙනෙක් වගේ කිව්කම අර කොන්ක්‍රීට් ගහනකොට 3 2 එකට කලවම් කරලා කොන්ක්‍රීට් ගහන්නේ. වැලි 3යි, ගල් 2යි, සිමෙන්ති 1යි. කලවම් කරුවා ගැව්වා. කලවම් කරුවා කිව්වා ඕක තමයි සිද්ධ වෙන කොන්ක්‍රීට් ගහනවා වගේ. බත් එක තිබ්බට පස්සේ කලවම් කරුවා ගහගෙන ගහගෙන ගහගෙන ගියා. කොහෙන් හරි එනවා සිග්නල් එකක් ඇති කියලා. සමහරුන්ට ඒක එනකොට වැඩේ පමයි. ඊට පෙරදී 7 8ක් පිඩු ගිලලා ශ්‍රීපතක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි දවස පුරාම කරන දේවල් මම හිටියත් කරනව නැතත් කරනවා. ඒකට දැන් මේ ගෙවල් වල දැන් මේ හැවිල්ලා ඉන්නවා නාකි නාකිච්චෝ දෑයන ගාන. ඒගොල්ලෝ හිතන්නේ මම නැත්තම් ගෙදර වැඩ වෙන්නේ නැහැ කියලා. මේ දවස්වල බලනකොට টොප් එකට ගෙවල් වල වැඩ යනවා. ඒ මේ නාකින්ගේ නාකිච්චෙන් ඇඟිලි ගහිල්ල නැහනේ. ගෙදර ඉන්න මිනිස්සු මට ඉතින් ටෙලිග්‍රෑම් එකනවා අනේ සෝහන්ස දවස් 10 නෙමෙයි 15 කරලා දෙන්න බැරිද මේක මේ හොල්මන් ටික නැත්තම් ගෙදර ෂෝක් එකට වැඩ යනවා. හිතාන ඉන්නේ මම තමයි ගම කරන රාවලහමි බබාහමි මම තමයි මේ මේ උදේ ඉර පායන්නේ මම කුකුලෝ ඒ වෙලාවට කෑ ගහන්නේ මම හින්දා ඒ වෙලාවට පාන්කේ පාන්කිරිස කෑ ගහන්නෙත් මම හින්දා කියලා හිතානේ. අනේ මෙරියල්ලා මේ ලෝකේ ඕම යනවා. මන්නේ නිල්ලම ගියාට පස්සේ ડોක්ටර් පරාක්‍රම ෆර්නෑන්ඩෝ කතා කරලා කියනවා මේ ලෝකේ මිනිස්සයා නැති වුණාට මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. මනුස්සය හිතන්නේ මේක අපි තමයි විවස්ථා හදන්න ඕනේ, අපි තමයි ආර්ථික සමීකරණ හදන්න ඕනේ, අපි තමයි පෘථිවි තලය සීතල කරන්න ඕනේ, අපි තමයි පස්තෝදායම නැතර කරන්න ඕනේ පිස්සු. මේක මනුස්ස ලෝකයක් කියන එක කුණුහරපයක්. මිනිස්සු කොහොනේ ඉනිසත් ඊටත් උන් ටික කරනවා. අපි නැත්තම් ඇත්තටම අනෙක් සත්තු සතුටින් ඉන්නවා. ඒස උදේ දත්ම දිනකොට බලන්න යන්ත්‍රේ වැඩ කරන හැටි. බත් කනකොට බලන්න දුන්නට පස්සේ වැඩේ කරන හැටි. වැසිකිලි කිරුවට පස්සේ නමේ ගේට්ටුවට මැසේජ් එක ආපු ගමන් බක්කාලේ එළියට යන හැටි. චූ කරන්න කියලා වාඩිවුණාට පස්සේ වෙන හැටි වැඩේ. ඒව ටික මේ ඉබේ සිදුවෙන දෙයට නංවනන් දීගෙන නටන්න ගත්තොත් මේ ශරීරේ උනත් ගෝරි ගොඩක්. එයිසයි යන වැඩ පිළිවෙල දිහා අරමුණ බලාන ඉඳලා පුරුදු කරපු එකනට දරුවන්ගේ වැඩ ටික දරුවන්ට කරන්න දෙන්න පුළුවන් වෙයි. සේවකයන්ගේ වැඩ ටික සේවයන්ට කරන්න පුළුවන් දෙන්න පුළුවන් වෙයි. රටවැසියන් රටවැසියන් වැඩ ටික කරන්න දෙන්න පුළුවන් වෙයි. මොක නැත්තම් අපි හැම වෙලාවෙම මේ අනිච්ච සංඥාව නැති හැම වෙලාවෙම සැලසුම් සැදීමක් තියෙනවා. ඒකට කියනවා පණිදාය පණිහිතං කියලා. අපණිහිත කියලා කියන්නේ එන දෙයට ලෑස්ති. සැලසුම් නොකරනවම නෙවෙයි. සැලසුම කැඩුනයි කියලා ප්‍රශ්නකුත් නෑ. සැලසුම හැදුනයි කියලා ප්‍රශ්නකුත් නෑ. සැලසුම හරි ගියා කියලා කනගාටු. පශ්චාත සතුටක් හෝ වැරදුනායි කියලා කනගාටුවක් නෑ. එතකොට ඒක දෙකම බාර ගන්න ලෑස්ති. ඒ නිසා අපනිහිත අනිමිත්ත දෙක බොහෝම ළඟ ළඟ තියෙන යමක් නිමිත්තක් ගත්තොත් අපි ඒකට ප්‍රනිධියක් ඇති කරගන්නවා. නමක් දීපු ගමන් ඒකත් එක්ක කතන්දරයක් ගෙතනවා. නමක් නොදුන්න දේ අපිට සම්බන්ධ වෙන්නේ ඒක නිසා කඩදාප්පු ඇවිදිනකොට අපි යම් බඩුවක් දකිනවා. දැක්කට පස්සේ කහින් හරි අහලා බලන කියන මේ වෙලාව ගන්න එක ලාභයි කියලා අපි බඩුව මිලදී ගත්තයි කියනකො. ඒ බඩුවට මොනව වුණත් ඊට පස්සේ කනගාටු වෙන්නේ අපිට. සාප්පුවේ තිබුණ ඉතුරු බඩු ගැන ප්‍රශ්නයක් නැහැ නේ අපිට. අපි බඩු ගොඩාක් තියෙනවා. අපි එකක් ගන්නවා මගේ කියන්නේ. ඒක කහ පාට නිල් පාට වුණත් ඒකේ පැලිරක් ගියත් දැන් හරි කනගාටුයි. මම කියාගත්ත හින්දා. අර කඩේ තිබුණ දෙයද? ඒක ප්‍රශ්නයක් නෙවෙයි මං ඉන්ෂුරන්ස් කරලා තියනවාද වැස්සට කඩන ඇයිද කඩේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක පිළිබඳව පොඩි ඉඟියක් කරලා තිනවා. සොක්‍රටිස් දවසක් යනවලු ඇතන්ස් නගරේ හරහා. ඒකේ තියෙනවා ලෝකේ තියෙන ඔක්කොම බඩු භාණ්ඩ. නගරේ පහු කරලා ගියා මෙයා කියනවලු සොක්‍රටිස් මට මෙච්චර විශාල බඩු තියෙන නගරයක් කරා ගියා මට කිසි දෙයක් ඕනේ උනේ නැහැ කියලා. මේ දේ ගන්න බැරි වුණා හෝ ගන්න ඕනේ ඊට පස්සේ යාට ගත්තනන්නේ ඒක නඩත්තු කිරීමේ ප්‍රශ්නයක් එන්නේ. ගත්තේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා යමකට නමක් දානවා කියන්නේම ඇල්ලිලා ඒ ගාන දාන දානවත් එක්කම ඒකත් එක්ක සැලසුමක් හැදෙනවා. එහෙම නැත්නම් අනාගත ව්‍යාපෘතියක් හැදෙනවා. නමක් දාන්න නැතුව ඉන්න පුළුවන් නම් අපිට මේ ලෝකේ ඉන්න ඔක්කොම දරුවෝ එක වගේ. මේ ලෝකේ තියෙන කොයි කෙනාගේත් ඉඩම් ඉඩම් තමයි. කාටත් මේ වාතය එකයි. මේ වතුර කාගේ වතුරත් වතුර තමයි. දැන් අභියෝග නෙවෙයි මේක මගේ ඊඩම කියලා ලියාගෙන දඟලන දැඟලිල්ල නිසා ඒ ලියාගත්තට පස්සේ ඒකට වෙන හැම දුකකටම විඳවන්න වෙනවා. ඒ නිසා මේ අනිත්‍යතාවය බුදුරජාණන්සේ නිකන් මූලධර්ම වශයෙන් විතර නෙවෙයි පෙන්වන්නේ නිච්ච සංඥාව ගිය ගමන් සැලසුම් සැදීම සහ බලාපොරොත්තුවක් එහෙම නැත්නම් අපි කියන්නේ પરමාර්ථ කරන්න පටන් ගන්නවා මේකට ළඟා වෙන්න ඕනේ කියලා. දේ අනිත්‍ය බව දන්නවනම් හදන සැලසුම් වැරදුණයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම සැලසුම් හැදීම එන්න එන්න එන්න එන්න අඩු වෙන පටන් ගන්නවා. හැබැයි ඒ කෙනාගෙන් ස්වභාවික වශයෙන් වෙන්න ඕන දේ වෙනවා. දැන් මේ සරුවචනාංශේ ශාසනයක් පිහිටෙව්වා. සරුවචනාංශේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් පිහිටෙව්වා. ඒක බොහොම ලස්සන සැලසුම්. ඒක සංස්කරණ තමයි අඩුම සැලසුම්. ඉතින් බුදුරජාණන්සේ ගැන තැවෙන්න දෙයක් නැත්තේ නෑ. නමුත් අපි මේ නිච්ච සංඥාවේ මේ හදන සැලසුම් නිච්ච සංඥා වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න සැලසුම් දිලා යන පත්තන වැඩි. ඒක ධම්මයි ඒ නිසා බුදුචාන් වහන්සේ දේශනා කරපු වචනයක් අපේ ලොකු සංසි දාලා තිනවා සතං ධම්මං න ජරං උපේති කියලා. සත්පුරුෂ ධර්මේ කවදාවත් ජරාවටපත් වෙන්නේ නැහැ. අසත්පුරුෂ ධර්ම හැමදාම ජරාවටපත් වෙනවා නඩත්තු කරන්න ඕන, හොදන්න ඕන, පවත්තන්න ඕන. මෙන්න මේ සත්පුරුෂ ධර්මයට අපි එකතු වෙනවා නම් ඒකට පළවෙනිම පිවිසුම් මාර්ගය තමයි මේ දේවල් තියෙනවා තමයි. තිබුණට පෙරලෙමින් තියෙන කියලා ගහනවා. වෙනස් වෙමින් තියෙන කියන එක. බුදුජානක දේශන කරන්නේ උපාදෝ පඤ්ඤායති දේක හට ගන්නමක් පේනවා. වයෝ පඤ්ඤායති නැතිවීමක් වෙනවා. තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති මේ තියෙනවා කියන එකේ පෙරලියක් තියෙනවා. තිතියක් නැහැ. ඒක පහු වෙනකොට අටුවාවට එනකොට තිති කියලා නමක් දාලා ඒක තියෙනවයි කියලා දාගත්තා. ආගම හදන්න ඕන නිසා. නමුත් එහෙම තිබීමක් නැහැ. ඒව වෙන විපරිණාමයටපත් වෙමින් තියෙන්නේ. ඉතින් මේක දැන් මනඟ නාමයටත් ඔච්චරයි, රූපයටත් ඔච්චරයි, ප්‍රිය දෙයටත් ඔච්චරයි, අප්‍රිය දෙයටත් ඔච්චරයි, ජයයටත් ඔච්චරයි, පරාජයටත් ඔච්චරයි. අස්ත්‍රෝක ධාත්මයේටම තියෙන්නේ. ඔහට ගන්නවා හට ගන්න දේ නෙවෙයි මැරෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ ඉන්න ටිකේ ඒක වෙන දෙයක් වඩපත් වෙලා මැරෙනකොට වෙන එකක්. ඉතින් අපි මේ තියෙන දෙයමයි මැරෙන්නේ කියවහන් තමයි මගේ දරුවා මැරුණා, මගේ අම්මා මැරුණා කියන අපිට ප්‍රශ්න එන්නේ. නැන්ත් ඒක වෙනස් වෙන බව තේරුම් ගත්තා නම් එතන හම්බ වෙන ඒ සාන්තිය, එතන හම්බ වෙන ඒ අසහනේ දුර වෙන ගතිය, එතන හම්බ වෙන මේ දරතේ පරිලහය අඩු වෙන ගතිය හරිම ඕලාරිකයි. හොඳටම තේරෙන සුළුයි. Eh, නමුත් අර නිච්ච සංඥාවෙන් එක්කන හිතන ඒක බය ආදු ගතියක් කියලා. ඒක නෝන්ජල්කමක් කියලා. ඒකේ ජීවිතයක් හැඩ සංවිධානයක් නැති ජීවිතයක් කියලා eh, සැලසුම් හැදීමට පෙළඹෙනවා. ඒක මේ මනසට අධ්‍යාපනය හරහා දාපු පිළිකාවක්. මනුෂයාට ඕනම වෙලාවක ඕනම දෙයකට හැඩගැහෙන්න පුළුවන්. ඒ හැඩගැීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම අඩු වෙනවා සැලසුම් හදන්න ගියාම. සැලසුම් හදන්න නම් නිත්‍ය සංඥාට වැටෙන්න ඕනේ. ඒ නිසා හොඳට බලන්න අපි හදලා තියෙන සැලසුම් දිහා මේ නිත්‍ය සංඥාව හරහා බලලා ඒවට වෙන දේවල් ඒවට වෙන විපිරියාස දිහා බලලා මේ අනිච්ච සංඥාවෙන් මේක දිහා බැලුවොත් අපිට ලෝකවිෂය පරමාර්ථ ධර්ම එහෙම නැත්නම් මේ උපදවා ගත යුතු ධර්ම කොටසක් අපිට ඇති කර ගන්න පුළුවන් කියලා විශාල යෝගාවචරයට මේතිකල් මොලේ විවෘත වෙච්ච නැති විශාල පැතිකඩ රාශියක් විවෘත වෙනවා. කොටිම්ම කියනවා නිච්ච සංඥාවේ ගියොත් ලෝකෙන් මොලෙන් 102ක්වත් වැඩ යන්නේ නැහැ. අනිච්ච සංඥාට ගියොත් 90%ක් විතර මොලෙන් වැඩ ගන්න පුළුවන්. එදාට කීතයක මනුෂ්‍ය ජීවත් වෙනවා කියලා. නිච්ච සංඥාව වෙන්නේ එක රූකඩයක් විතරයි. අර ඇත්තාගේ හොඳේ විතරක් අල්ලලා පුවක් ගහක් කියන මිනිස්සෙක් වගේ. ඒ නිසා මේ ජීවිතය ඇතුළත ඇති වෙන මේ විපරිණාමය ඇති වෙන මේ ගඟ දිගේ ඉහළට යන ගතිය යන්න එන දෙයට ලෑස්ති වෙන්න. එන දෙයට හැඩගැහෙන්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙමෙයි අපි දරුවන්ට කියලා දෙන්නේ. බැංකු ගිණින් හදලා, ගෙවල් හදලා අරකමක දුන්නට පන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් ඒලා ඒ කට්ටියට ඒගොල්ලන්ගේ ජීවිතේ දෙන්න. එතකොට අපිට අපිට ඒ වෙලාවෙම අපිට සාන්තියක් ලැබෙනවා. මම අද ඇත්තටම හිතානාවේ මේ අනිච්ච සංඥා ඉවර කරලා අනත්ත් සංඥාවට යන්න කතා වැඩි වෙච්ච නිසා අනිච්ච සංඥාවෙම කතා ඉවර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊයේ කරපු එකේ මේ පැවැත්ම හරහා තමන්ගේ තියෙන අත්දැකීම් හරහා මේ දේවල් වල තියෙන අනිත්‍යතාවයේ තේරුම් ගන්න මම දැන් මෙතන කියන સંદર્ભයේ සංකල්පයේ තුල උත්සාහ කරන්න ක්‍රමයෙන් ඒක අන්තිමට කාලයේ දිගේ දේශයේ දිගේ යන්න පටන් අරගෙන ඒ නිසා ඒක පටන් අර ගන්නකොට තමන්ට පාලනය කරගේ ඊටාම කුඩා කොටසක පටන් ගන්න එක තමයි බුදුරජාණන්සේගේ විභජ්‍ය වාදයේ හැටි ඒක හරීම විදුහුරුයි ඒ තමයි රිඩක්ෂනිසම් කියලා කියන්නේ. ඒ නිසා අපි මෙතෙන්දි කරන්නේ අපි දන්න පුංචි කොටසක් කරන ඒකේ අනිත්‍යතාවය දැක්කන්න අපේ සියලු ශක්ති දාන. දාලා පස්සේ තමයි ඒක අපි අනෙක් දේවල් වලට යොදන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා කටයුත්තක සාමාන්‍ය බුද්ධිය. ඉතින් මේ ඉන්න කාලය තුල තමන් ඉදිරිපත් කරගත්තා වූ මූල කර්මස්ථානයේ සාපේක්ෂව හෝ ඒ අනිත්‍යානුභාවය නැත්නම් අනිත්‍ය ලක්ෂණය නැත්නම් අනිත්‍යානුපස්සනාව කරගන්න ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත් සමගම ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා